මිච්ඡා සංකප්ප ගෝචරා සාරංච සාරතෝ ඤත්වා අසාරංච අසාරතෝ තේසාරං අධිගච්ඡන්ති සම්මා සංකප්ප ගෝචරාතේ සාද් සාද් සාද් ශ්‍රද්ධර්ම ශ්‍රවණය කරාන්ට සූදානම් වුණ සදහවත් කාර්නික පින්වතුනි දැන් මේ පින්වත් පිරිස සූදානම් වෙන්නේ ශාන්තිනායක අමාමෑණී ලෝතුරා බුදු පියාණන් වහන්සේ සකල ලෝක සත්වයාගේ හිත පිනිස සුව පිනිස යහපත පිනිස දියුණුව පිනිස දේශනා කර වදාළ උතුම් නෛර්යානික ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරන්නට මා මාත්‍රුකා කළ ගාථාව ධම්මපදය කියන කුද්දකනිකායට අයත් ග්‍රන්ථයේ යමක වග්ගේන ගාථා ධර්මයක් මේ තුලින් පැහැදිලි කළේ සරුදය හා නිසරුදය අවබෝධ කරගන්නට ඒ වගේම සරුදය හා නිසරුදය තේරුම් අරගෙන ඒ නිවැරදි ආකාරයට දකින කෙනා හා නොදකින කෙනා කියන මේ දෙපැත්තක් පිළිබඳවයි බුදුහාමුදුරුවෝ මේ ගාථා දෙකෙන් පැහැදිලි කළේ. අසාරේ සාර මතිනෝ කියන මේ ගාථාවෙන් බුදුන් වහන්සේ පැහැදිලි කරනවා નિસරුදය සරු හැටියට වැදගත් හැටියට යහපත් හැටියට හිතන කෙනා. ඒ වගේම සරුදය නිසරු ලෙස කල්පනා කරන කෙනා. කවදාවත් සරු දෙයක් ලබන්නේ නැහැ කියලා. දෙවන ගාථාවෙන් පැහැදිලි කරනවා සාරංච සාරතෝ ඤත්වා අසාරංච අසාරතෝ තේ සාරං අධිගච්ඡanti සම්මා සංකප්ප ගෝචරා කියලා. ඉන් පැහැදිලි කළේ සරුදේ නිවැරදි දේ නිවැරදි ලෙස සරු ලෙස දකිනවා. નિસරුදේ નિસරු ආකාරයෙන් කල්පනා කරන දකින. පුද්ගලයා සරු දෙයක්ම ලබනවා කියලා. මේ ගාථාව මගේ බුදුහාමුදුරුව පැහැදිලි කළේ සංජය කියන පිරිවැජිය ආරභය එදා උපතිස්ස කෝලිත කියන මේ ග්‍රාම දෙකේ ප්‍රධාන බමුණන්ගේ පුත්‍රයෝ දෙදෙනා එදා සමාජයේ තිබුණ ගිරග්ග සමජ්ජ කියන මේ සැනකෙළිය උත්සවය බලන්නට ගියා. ගිහිල්ලා මේ උත්සවයට සහභාගී වෙච්ච මේ තරුණය දෙන්නට මේ උත්සවයට සහභාගී වෙලා ඉන්න අවස්ථාවේ වැටහෙනවා මේ මිනිසුන් මේ කරන ක්‍රියාවේ කිසිම හරයක් ගත යුත්තක් යහපත් දෙයක් නැහැ කියලා. එහෙම කල්පනා කරලා මේ තරුණයෝ දෙන්න කතිකා කරනවා මේ ක්‍රියාකාරකම් වලින් කිසි පළක් ප්‍රයෝජනයක් නැහැ. ඒක දෙන් නිසා අපි දෙන්නා එක්ක සරු දෙයක් සොයාගෙන යන්න ඕන කියලා කතිකා කරගත්තා. එහෙම කතිකා කරගෙන මේ උපතිස්ස කෝලිත්ත කියන මේ දෙදෙනා යනම ඒ කාලේ හිටියා ප්‍රසිද්ධ ගුරුවරයෙක් පාරිබ්‍රාජකයෙක් සංජය කියලා. එතනට ගිහිල්ලා ඒ සංජය පාරිබ්‍රාජකය ළඟ ඉගෙන ගත යුතු සියලු දේ මනවින් ඉගෙන ගත්තා. ඒ ඉගෙනගෙන අවසන් වුණාට පස්සේ මේ දෙන්නට තේරෙනවා එතන Taman සොයන සරුදේ නෑ කියලා. ඊට පස්සේ එතනින් නික්මිච්ච මේ දෙන්න යනවා සරු දෙයක් හොයාගෙන යනකොට මුණ ගැසෙනවා අස්සජී මහරහතන් වහන්සේ මුණ ගැහිච්ච වෙලාවේ උපතිස්ස පිරිවැජියා උන්වහන්සේගෙන් විමසලා ගුරුවරයා කවුද දහම කුමක්ද කියලා මේ සංසුන් ඉඳුරන් තියෙන සංවර සීලී මේ අස්සජී මහරහතන් වහන්සේගෙන් අහලා තොරතුරු දැනගෙන ගාථාර්ධයක් ශ්‍රවණය කරනකොටම සෝවාන් තත්වයටපත් වෙලා තමන්ගේ යහළුවා කෝලිත පිරිවැජය සොයාගෙන ගිහිල්ලා මේ දෙදෙනාම එකට එකතු වෙලා තමන්ගේ ගුරුවරයා ළඟට ඇවිත් කතා කරනවා අපි යනවා ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේ කරා ඔබතුමා කැමතිනම් අපි සමග යන්නට එන්න කියලා. ඒ වෙලාවේ සංජය පිරිවැජියා මේ දෙදෙනා එක්කේ ගමන යන්නට සූදානම් නැහැ. ඉන්පසු එතන අතවැසි පිරිසකෙන් කොටසකුත් එක්ක මේ උපතිස්ස කෝලිත පිරිවැජියෝ දෙදෙනා ගිහිල්ලා බුදුහාමුදුරුවන්ගෙන් ශ්‍රාවකයෝ බවට පත් වෙනවා. ඒ මුල් කරගෙන මේ කතා පුවත මුල් කරගෙන බුදුන් වහන්සේ පැහැදිලි කළා નિસරුදේ සරු හැටියට ගත්තු පුද්ගලයා ඒ වගේම සරුදය નિසරු හැටියට ගත්තු පුද්ගලයෝ මේ ලෝකේ කවදාවත් සරුදයක් ලබන්නේ නැහැ කියලා. මෙතන සරුදේ හැටියට බුදුහාමුදුරුව පැහැදිලි කරන්නේ සීල සමාධි ප්‍රඥා කියන මේ ಗುಣධර්ම. ඒ ಗುಣධර්ම දියුණු කර ගැනීම තුළ පුද්ගලයාට මෙලව වගේම පරලොව ඒකාන්තයෙන්ම සැනසීම සාංශාරික විමුක්තිය ළඟා කරගන්නට පුළුවන්කම ශක්තිය ලැබෙනවා. පුද්ගලයාගේ මෙලව ජීවිතය සරු වීම තුළ මෙලව ජීවිතය නිවැරදි වීම තුළ මෙලව ජීවිතයේ යහපත් තුන තරමට තමයි පරලොව ජීවිතය යහපත් වෙන්නේ. එම නිසා අපි නිරන්තරයෙන්ම අපේ මෙලව ජීවිතය යහපත් නිවැරදි ජීවිතයක් බවට පත් කරගන්නට නිරන්තරයෙන් උත්සාහ කටයුතු වෙනවා. අපි දකිනවා මේ සමාජය තුළ ජීවත් වෙනකොට පුද්ගලයා අද මේ සමාජය තුළ සරුදයට වඩා નિසරුදය පසුපස හඹාගෙන යන අපේ බෞද්ධ සමාජය තුළ බෞද්ධකම තුළ තිබිච්ච සරුදය සරු දහම මේ හැම දෙයක්ම මේ සමාජයෙන් ඈත් වෙලා ගිහිල්ලා සමාජය තුළ નિસරුදය පුද්ගල ජීවිතය තුළ ඇතිවීම තුළ සමාජයේ වර්තමානයේ නොයේ ගැටලු සහගත තත්ත්වවලට මුහුණ දෙන්නට අපි කාට සිදු වෙලා තියෙනවා වර්තමාන සමාජය දිහා බැලුවහම අපිට පේනවා මේ සමාජය තුළ පුද්ගලයාගේ ಗುಣධම වඩා ආර්ථිකමය දියුණුවක් කරා යන්නට ධනය උපයන සපයන මහත් වූ ධනයක් ඒක රාශී කරගෙන තමන්ගේ ජීවිතය ගොඩනගා ගන්නට ඒ ධනය තුල මේ ලෝකයේ තියෙන සැපය තියෙනවා කියලා ලෝකයේ සරුදයක් හැටියට ධනය පමණක් සොයාගෙන යන සමාජයක් එක පැත්තකින් අපිට මේ සමාජය තුළ දකින්න ලැබෙනවා. එම නිසා අපි කල්පනා කරන්න ඕන අපේ බුදුහාමුදුරුව පැහැදිලි කරනවා පුද්ගලයා විසින් ගුණදහම් හා ධනය කියන මේ දෙපැත්තම අන්දංච ඒක චක්කුංච ආරකා පරිවජ්ජේ දිචක්කුන් පනසේත සෙට්ඨෝ පුරිස පුද්ගලෝ කියලා අපි මේ ලෝකයේ ಗುಣදහම් ධනය මේ හැම දෙයක්ම සමබරව පවත්වාගෙන යන්න ආර්ථිකමය දියුණුව විතරක් නෙවෙයි ಗುಣදහම් වලත් දියුණුව අපි ළඟ ඇති කරගත යුතුයි කියන එක අපිට බොහොම වර්තමානයේ පැහැදිලි වෙනවා එම නිසා ආර්ථික ඉතරක් අපේ දියුණු වීම තුළ අන්දේක් හා සමානව අපි අපේ ජීවිතේ නියම සරු දහමක් ලබා ගන්නට නොහැකි වෙනවා. එම නිසා ධනය වගේම අපේ ගුණ දහම් යහපත් ආකාරයෙන් ගොඩනගා ගැනීම තුළ මේ සමාජය තුළ මේ වර්තමානයේ අපේ සමාජයේ මුහුණ දී තිබෙන හුඟක් ගැටලු ප්‍රශ්න අපට निराකරණය කරගන්න පුළුවන්කම ලැබෙනවා. එක සංස්කෘත පඬිවරයෙක් සඳහන් කරනවා ධම්මේන හීනා පසුබික් සමානා කියලා. පුද්ගලයා මිනිසෙක් බවට පත් වෙන්නේ. ඒ තනත්තා තුල දහම ගුණ ධර්ම තියෙනවා නම් ඒ පුද්ගලයා ශ්‍රේෂ්ඨ මිනිසෙයි. ඒ ගුණ දහම් වලින් පිරිහිච්ච පුද්ගලයා හරියට තිරිසනෙක් හා සමානයි කියලා. ධර්මයෙන් හීන වෙච්ච පුද්ගලයා තිරිසනෙක් හා සමානයි කියලා ප්‍රකාශ කළා. අපිට සමාජය තුළ සිද්ධ කෙරෙන යම් යම් ක්‍රියාකලාපවල දකින්ට ලැබෙනවා පුද්ගලයා මේ සරුදේ නිවැරදි දේ ඈත් වීම තුල ධර්මයෙන් ඈත් වීම තුල නොඑක් නොඑක් අරමුණු පස්සේ කරා ගිහිල්ලා ඒ අරමුණු ඔස්සේ ගමන් කිරීම තුල සමාජයේ නොඑක් ගැටලු නොඑක් දෙනා මහත් වූ පීඩාවටපත් වෙලා මේ සමාජය තුල ජීවත් වෙනවා. මාධ්‍ය මගින් අපේ සමාජයේ අපට අහන්න ලැබෙනවා මිනිසුන් නොමිනිසුන් වෙච්ච සමාජයක් පිළිබඳව. එම නිසා අපි තේරුම් කරගන්නට ඕන අවබෝධ කරගන්නට ඕන මේ වෙනකොට 2600 වන සම්බුද්ධත්ව ජයන්තිය වෙනුවෙන් අපි පිළිවෙතින් පෙළගැසෙන කාල පරාසයක් මේ උදා වෙලා තියෙන. එහිදී එහි පරමාර්ථය වෙලා තියෙන. එහි අරමුණ වෙලා තියෙන්නේ බෞද්ධයා බෞද්ධ පිළිවෙතින් ප්‍රතිපත්තියෙන් ශක්තිමත් වෙන්න. ඒ ප්‍රතිපත්තිය නිවැරදි වෙනකන් පුද්ගලයාගේ ක්‍රියාකලාපය නිවැරදි වෙනකන් යහපත් සමාජයක් මේ සමාජය තුල ගොඩ නැගෙන්නේ නැහැ. එම නිසා අපි නිරන්තරයෙන්ම උත්සාහ කරන්න ඕන මේ සමාජය තුල හොඳ නරක දේ කල යුත්ත නොකල යුත්ත සර නිසරු දේ තේරුම් අරගෙන සමාජයට රටට දැයට වැඩ ඇති සත්පුරුෂවත් මිනිසෙක් බවට පත් වෙන්න. ඒ මනුෂ්‍ය ජීවිතය අපි ලබාගත්තේ හරිම අපහසුයෙන්. කන කැස් බෑවෙක් වියසිදුරෙන් ලෝකය දිහා බලන්න වගේ බොහොම දුර්ලභ වූ ආත්මයක් තමයි මිනිස්සෙක් වෙලිප දෙනවා කියන එක. අපේ බුදුහාමුදුරුව පැහැදිලි කළා දුර්ලභේන manussත්තං කියලා. මේ ලබන මනුෂ්‍ය ජීවිතය හරි දුර්ලභ දෙයක්. ඒ දුර්ලභ මිනිස්සෙක් වෙච්ච අපි ඒ ලැබපු ජීවිතය මිනිසෙක් හැටියට ජීවත් වෙලා. ඒ ලැබපු ජීවිතය තුළින් යහපත් ජීවිතයක් ගත කරලා අපි කාටත් උරුම වෙන අපි කාටත් මුහුණ දෙන මරණය නැමැති ධර්මතාවය කරාපත් වෙනකන් ජීවිතය ධර්මානුකූලව ගොඩනගා ගන්නට මනුෂ්‍යකමින් යුක්තව ජීවත් වෙන්නට අපි නිරන්තරයෙන්ම උත්සාහ කටයුතු වෙනවා. එම නිසා අපි මේ සමාජය තුළ ධර්මයට අනුව ජීවත් වෙන ධර්මයෙන් ජීවිතය ආලෝකමත් කරගත්ත මිනිසෙක් බාටපත් වෙන්නට උත්සාහ කටයුතුයි. අපේ බුදුහාමුදුරුව තමෝ තම පරායන සූත්‍රයේදී සඳහන් කරනවා මේ ලෝකය තුල මිනිස්සු කොට්ටාස හතරකට බෙදලා දක්වනවා සමහර අය තමෝ තම පරායනෝ අඳුරෙන් අඳුරටම තමන්ගේ ජීවිතය ගත කරනවා සසරත් පෙර ආත්මවලදීත් තමන්ගේ ජීවිතේ අයහපත් දේ එකතු කරගෙන ගුණදහම් පුරුදු පුහුණු නොකරපු ජීවිතය මේ ලබන්පු මනුෂ්‍ය ආත්මෙත් ඒ ආකාරයටම පස්පව් වල දස අකුසල් වල ඇලී ගලී කටයුතු කරමින් බෞද්ධ කමටත් නිගා වෙන ආකාරයට තමන්ගේ ජීවිතය ගොඩනගාගෙන කටයුතු කරලා මියදිලා යන ඇත්තන් සරුදේ નિසරුදේ තේරුම් කරගන්න බැරිව තමන්ගේ ජීවිතයේ අඳුරෙන් අඳුරට යන පුද්ගලයෝ හැටියට පාපකාරී ආකාරයෙන් ජීවිතය ගත කරපු පුද්ගලයෝ බුදුන් වහන්සේ පැහැදිලි කළා තවත් කොට්ඨාසයක් පැහැදිලි කරනවා අඳුරෙන් ආලෝකයට එනවා යම් යම් අය අපි දකිනවා තමන්ගේ ජීවිත කාලය තුල ඒ ජීවිතයේ තිබිච්ච අඩුපාඩුකම් දෝෂ නිවැරදි කරගෙන තමන්ගේ ජීවිතය යහපත් ජීවිතයක් බවට යහපත් ක්‍රියාවන්ගෙන් පිරිච්ච ජීවිතයක් බවට පත් කරගෙන තමන්ගේ ජීවිතය ආලෝකමත් කරගන්න පිරිසක්. ඒ අය අඳුරෙන් ආලෝකයට එන හැටියටයි අපේ බුදුහාමුදුරුව පැහැදිලි කරන්නේ. තවත් සමහර පිරිසක් ඉන්නවා ආලෝකයෙන් අඳුර කරා යනවා. අපි දකිනවා අපේ සමහර පුංචි කාලේ ඉඳලා අපේ දරුවෝ තමන්ගේ ජීවිතයේ දහමට අනුව ගොඩනගාගෙන දහම් අධ්‍යාපනය ලැබලා යහපත් ආකාරයෙන් කටයුතු කරලා තෙහෙවත් සමාදන් වීම ආදී කටයුතු වල නියැලෙලා ඒ හොඳ ජීවිතයක් බවට කුඩා කාලය තුල තමන්ගේ ජීවිතය ආලෝකය කරා ගොඩනගා ගන්නවා. ඒ ආලෝකය තමා ටික ටික වැඩි වියටපත් වෙනවත් එක්ක අර හොඳ මග ගියපු පුද්ගලයාගේ නිවැරදි චර්යා කලාපයන් වෙනස් වෙලා ගිහිල්ලා ඒ අය තමන්ගේ ජීවිතේ අර ධර්මයෙන් ඈත් වෙන ಗುಣදහම් වලින් ඈත් වෙන පුද්ගලයෝ බවට පත් වෙලා තමන්ගේ ජීවිතය අඳුර කරා ගමන් කරන ජීවිත බවට පත් කරගන්න ජීවිත කොටාසයක් මේ සමාජය තුල දකින්න ලැබෙනවා. තවත් පිරිසක් අපි දකිනවා ආලෝකයෙන් ආලෝකය කරා යනවා කුඩා කාලේ ඉඳලම තමන්ගේ ජීවිතය දහමට අනුව යහපත්ව ගුණවත්ව සිල්වත්ව ගොඩනගාගෙන ඒ සිල්වත් ගුණවත් ජීවිතය දිගින් දිගට පවත්වාගෙන යමින් මරණ මංචකය දක්වාම තමන්ගේ ජීවිතය දහමට අනුව ලස්සන පින්වන්ත ජීවිතයක් බවට පත් කරගෙන කටයුතු කරන පිරිසක් මේ සමාජය තුල ජීවත් වෙනවා. සසර අපේ ජීවිතයේ දහම හුරු පුරුදු කරපු ජීවිතයේ කුඩා කාලේ ඉඳලම දහමට නැඹුරු වෙච්ච ජීවිතයක් බවට පත් වෙනවා. අපි නිරන්තරයෙන් උත්සාහ කරන්න ඕන ආලෝකයෙන් ආලෝකය කරා යන අඳුරෙන් ආලෝකය කරා යන ජීවිතයක් ගත කරන්නට අපි දකිනවා අඟුලි මාල හාමුදුරුවන්ගේ චරිතය දිහා බැලුවාම උන්වහන්සේ අහිංසක කුමාරය හැටියට ජීවත් වුණ කාලය තුල තමන්ගේ ජීවිතය බොහොම යහපත් ජීවිතයක් බවට පත් කරගෙන තිබුණා. පසු ඒ ජීවිතයේ විවිධ හේතුන් නිසා අඳුර කරා ගමන් කළා. මිනිසුන් මරණ ගම්වලට පැනලා මිනිසුන් ඝාතනය කරන මිනිස් ඝාතකයෙක් බවට පත් වුණා. එහෙමපත් වුණු අඟුලිමාල සියලිත් මහරහතන් වහන්සේ කෙනෙක් බවට පත්වීමට ශක්තිය ලැබුණේ ඒ වැරදි මාර්ගයෙන් නිවැරදි මාර්ගයට පැමිණිච්ච නිසා වර්තමාන සමාජය තුලත් අපට එහෙම ජීවිත අනන්ත අප්‍රමාණ දකින්ට ලැබෙනවා. අපි නිරන්තරයෙන් උත්සාහ කරන්නට ඕන වෙච්ච අඩුපාඩුකම් අපි කාගේ ජීවිතවල තියෙනවා. පෘථග්ජනය අය හැටියට ඒ වගේම සසර ගුණ දහම් පුරුදු පුහුණු කරපු හැටියට ආකාරයට අපේ ජීවිතේ අපිට නොඑක් එක එක පුද්ගලයා තුල කෙනෙක් ගුණවත් කෙනෙක් ගුණ දහම් වලින් අඩු කෙනෙක් සිල්වත් කෙනෙක් දුක්ශීල මේ එක එක ස්වභාව දකින්න ලැබෙනවා ඒ ස්වභාවය දකින්ට ලැබෙන්නේ ඒ පුද්ගලයා තමන්ගේ ජීවිතය සංසාරයේදී ಗುಣදහම් පුරුදු පුහුණු කරපු ආකාරය. ඒ වගේම සංසාරේ පුද්ගලයාගේ පුරුදු ආත්මෙන් ආත්මෙට එහෙම නැත්නම් භවයෙන් භවයට ගමන් කරන බව අපේ බුදුහාමුදුරුව පැහැදිලි කළා. සමහර භික්ෂූන් වහන්සේලා තමන්ගේ ක්‍රියාකලාපය තුලින් භික්ෂූන් වහන්සේලාගේ ක්‍රියාකලාපය තුලින් අපේ බුදුහාමුදුරුව පැහැදිලි කළා ඒ අයගේ සසර පුරුදු යම් යම් ඇත්තන්ගේ ආත්මෙන් ආත්මයට ගමන් කරනවා කියලා. ඒ වගේ තමයි මිනිස්සය වෙන අපිත් සංසාරේ යහපත්ව සීලවන්තව ගුණවන්තව පෙර ආත්ම භවවලත් යහපත්ව ජීවත්තු ජීවත් වෙච්ච පිරිස ඒ සංවරකම ඒ ගුණවත්කම තමන්ගේ ජීවිතේ භවයෙන් භවයට අරගෙන යනවා අපි නිරන්තරයෙන්ම මේක අපි දකින්නේ පාරමී පුරනවා කියලා. ඒ ಗುಣ දහම් ආත්මයෙන් ආත්මයට භවයෙන් භවයට පුරුදු පුහුණු කිරීම තමයි පාරමී පූර්ණය කරනවා කියන්නේ. එම නිසා අපි භවයේ ගමන් කරන සත්වයා හැටියට කල්පනා කරලා භවයෙන් භවයට ගමන් කරන සත්වයා හැටියට කල්පනා කරලා මගේ මේ ජීවිතයේ තියෙන අඩුපාඩුකම් වැරදි දේ තමා විසින්ම දකින්නට ඕන. තමාගේ ජීවිතයේ තියෙන අඩුපාඩු තමා විසින්ම සකස් කරගෙන තමන්ගේ ජීවිතය ආලෝකය කරාගෙන යන්නට පුළුවන්කම ලැබෙන්නේ තමන් තමයි. අත්ත දීපා විහෙරත අනඤ්‍ය සරණා අනත්ත සරණා කියලා අපේ බුදුහාමුදුරුව පැහැදිලි කළා. තමන් තමන්ට පහනක් වෙන්න. තමන් තමන්ගේ ජීවිතය ආලෝකමත් කරගන්නට කටයුතු සිද්ධ කරන්න ඕන තමා විසින්මයි. අපි කෙනෙක් මිය ගියාට පස්සේ ඒ කෙනා වෙනුවෙන් පින්කම් කරලා ඒ තමන්ගේ ඥාතීන් වෙනුවෙන් පින් දීලා පින්පෙත් අනුමෝදන් කරලා ඒ අයගේ භවය සපුවත් කරන්නට යහපත් කරන්නට පුණ්‍ය ආනුමෝදනා කරනවා බෞද්ධය හැටියට. නමුත් අපිට පුළුවන් කමක් නැහැ ඒ ජීවත් වුණ තැනැත්තාගේ ප්‍රතිසන්දිය ලැබපු ජීවිතයටයි අපි පින් අනුමෝදන් කරලා ඒ තැනැත්තාට භවෙස් ඒ ලැබපු ජීවිතය සපවත් කරගන්නටයි අපි පින් අනුමෝදන් කරන්නේ. ඒ පුද්ගලයා Taman ජීවත් වෙන කාලය තුල කරන ලද කුසලා කුසල ශක්තිය නිසා ප්‍රතිසන්දිය තීරණය වෙන්නේ Taman ජීවත් වෙන කාලය තුල. Tamanගේ ජීවිතය ගොඩනගාගත්තු ආකාරය අනුවයි. එහෙම නැතුව කෙනෙක් දිව්‍ය ලෝකේ යවන්න කෙනෙක් අපාගත කරන්නට එහෙම නැත්නම් නිවන් දක්වන්නට තව කෙනෙකුට කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. සමහර අවස්ථාවලදී අපි දකිනවා අපේ බෞද්ධ ජනතාව නිරන්තරයෙන්ම නිවන ප්‍රාර්ථනා කිරීමක් විතරක් කරනවා. ප්‍රාර්ථනා කළ පමණින් නිවන් ලැබෙන්නේ නැහැ. නිර්වාණය කියන්නේ ප්‍රාර්ථනා කරලා ලබාගත යුතු දෙයකට වඩා අපේ ජීවිතය තුළ අවබෝධ කරගත යුතු දෙයක්. නිර්වාණය ලැබෙන්නේ සමහර අවස්ථාවලදී අපේ සමහර බෞද්ධ ජනතාව කල්පනා කරනවා නිර්වාණය කියන එක මැරුණට පස්සේ අවබෝධ කරන දෙයක් කියලා. එක්තරා අවස්ථාවක මට මතකයි ජීවත් වෙන අම්මට නිවන්ස ලැබේවා කියලා ප්‍රාර්ථනා කළාම එක් පුත්‍ර මහත්තයෙක් ප්‍රකාශ කළා ස්වාමින් වහන්සේ අපේ අම්මා තාම ජීවත් වෙනවා කියලා. අම්මට නිර්වාණය ලැබෙන්න ඕන ප්‍රාර්ථනා කරන්න ඕන ජීවත් වෙනවද මිය ගිහින්ද එහෙම ගැටලුවක් නැහැ. අපි නිර්වාණය කියන එක අවබෝධයෙන් ඇති කරගත යුතු දෙයක්. ඒක නිසා අපි නිර්වාණ ගාමී ප්‍රතිපදාවක් අනුගමනය කරන්ට නම් අපි ළඟ ඇති කරගත යුතු පළවෙනිම දේ තමයි සීලය. ඒ සීලය ඇති කරගන්න තව කෙනෙකුට තව කෙනෙකුගේ ජීවිතය තුළ සීලයක් ඇති කරවන්න පුළුවන් කමක් නැහැ. අපි කවුරුත් තම තමන්ගේ ජීවිතය තුළ තමන් තමන්ගෙන් විමසන්නට කල්පනා කරන්නට තමන් තමන්ගෙන් විමසන්නට ඕන මම කොයි තරම් සීලවන්තද මගේ සීලය කොයි තරම් මං ආරක්ෂා කරනවද මං සීලවන්ත කෙනෙක්ද එතකොට තමන්ටම අවබෝධ වෙනවා මගේ ජීවිතේ එහෙනම් මම තව තවත් සකස් කරගන්න ඕන සරුදේ මට එකතු කරගන්න ඕන කියලා. දැන් සමහර අවස්ථාවලදී අපිට දකින්න ලැබෙනවා පුද්ගලයෝ සීලවන්ත භාවයට පත්වෙන්න අවම වශයෙන් තමන් පංචශීල ප්‍රතිපදායවත් ජීවත් වෙන්න ඕන. ඒ වගේම තමයි බෞද්ධකම කියලා කියන්නේ. බෞද්ධකම කියලා කියන්නේ උපතින් පරපුරෙන් අපි බෞද්ධ කියන එක නෙමෙයි අපේ ජීවිතය තුළ ඒ බුදුන් වහන්සේ අපට දේශනා කරපු නිවැරදි ධහම ඒ නිවැරදි ධර්මය තමන්ගේ ජීවිතය තුළ ඇති කරගෙන ඒ ධර්මයට අනුව ජීවිතය ගොඩනගාගත්තු කෙනා අවබෝධයෙන් ක්‍රියා කරන කෙනා තමයි බෞද්ධයෙක් බවට පත් වෙන්නේ. එම නිසා අපි සීලය අපේ ජීවිතය තුළ උසස් ආකාරයෙන් ඇති කරගන්නට සමාජයට රටට ලෝකයාට පේනවට වඩා තමන් තමන්ට අවංක වෙන්න ඕන. තමන් තමන්ට වංචාකාරයෙක් නොවි. තමන්ගේ සීලය පිළිබඳව තමන් කල්පනා කරමින් ඒ ශික්ෂාවන් ආරක්ෂා කරමින් කායික වාචසික සංවරය ඇති කරගෙන කටයුතු කිරීම තුළ සීලය ඇති කර ගැනීම තුළ සමාධිය ඇති කර ගන්නට පුළුවන්කම ලැබෙනවා. එම නිසා හැම කාරණයකටම බුදුහාමුදුරුව පැහැදිලි කළේ මුලින්ම සීලය ඇති කර ගන්නට ඕන, සංවරකම ඇති කර ගන්න. ඒ සංවරකමත් එක්ක තමයි චිත්ත සමාධිය කරා යන්නට අපිට ශක්තිය ලැබෙන්නේ. ඒ සමාධියත් එක්ක තමයි ප්‍රඥාව අවබෝධ වෙන්නේ. චින්තාමය ප්‍රඥා, සුතමය ප්‍රඥා, භාවනාමය ප්‍රඥා මේ එක එක ආකාර මේ ප්‍රඥාවන් අවබෝධ කර ගැනීමට ඒ තමන්ගේ චිත්ත සංතානය දියුණු කරගෙන අනිත්‍ය ස්වභාවය ආදී ජීවිතයේ යථා ස්වභාවයෙන් දැකලා තමන්ගේ ජීවිතය නිවැරදිව ගොඩනගා ගන්නට ඒ වගේම අපි අපේ ජීවිතය තුළ අපි ළඟ පැවතිච්ච සරුදේ ඇති කරගෙන નિසරු දෙයින් ඈත් වෙලා ජීවිතය සාර්ථක කරගන්නට කටයුතු කරන්න ඕන. සියලු දෙනාගේම මෙලව ජීවිත සාර්ථක වේවා, නිරෝගී සම්පන්නිය දීර්ඝාස ලැබේවා, දෙවියන්ට ඥාතීන්ට ඔබ හැම දෙනාටම උතුම් නිවන් දකින්නට මේ පින් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරගන්න. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරං එම ධර්මානුශාසනාව පැවැත්වුවේ ශාස්ත්‍රපති කර්මවාගාචාර්ය පූජ්‍යපාද දෙල්ලව ධම්මරත්න ස්වාමීන් වහන්සේ